පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් එනම් සීල දෙනා අත්මස්මනක සූදානම් වෙලා සාදු කාර්යයක් පවත්වමු.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 දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසානීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසානීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසානීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති අස්සං භයං කාය සංඛාරං අස්ස සිස්සාමි සික්ඛති ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදහා මුදි සම්පන්න පින්වත්නි අපි අද මේ භාවනා වැඩමුළුවක වැඩමුළුවක දෙවැනි දවසයි මේ සටහන් කරන්නේ ඒ දෙවැනි දවසේ අද එළඹලා තියෙන ධර්ම දේශනා අවස්ථාවයි අපි ඊයේ ඊට වශයෙන් කතා කරගත්ත පරිදි මේ ධර්ම දේශනාව ඉතින් ආපාත ධර්ම දේශනාව දේශනා වලක් දේශනා වලියක් විදිහට දුකට පැවැත්වීමේ අදහස ප්‍රධාන හේතුව අපි එකම පිටසක් නැවත නැවත හමු වෙන නිසා අපිට එකම සූත්‍රයක් අරගෙන ක්‍රමයේ එන්නේ එන්නේ ගැඹුරට යන්න තියෙන අවස්ථාවක් සැලසෙනවා මේ විසමනෝ අපි දේශනාවලියටම පොදු මාතෘකාවෙන් තියාගත්තේ මංජිමනිකායේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන මංජිමනිකායේ සඳහන් වෙන ආනාපාන ගති සූත්‍රයේ ඉතින් ඊයේ අපිට හම්බුනේ පළවෙනි දේශනා වාරයේදී මේ ආනාපාන සති භාවනාව නිරවුල්ව දැනගෙන මෙහෙවුවොත් භාවනා කළොත් අද ලෝකයේ තියෙන ගොඩාක් මේ භාවනා ලෝකයේ පැනගිලා තියෙන සංකීර්ණතා ප්‍රශ්න රාශියක් නේ කිසි කිසි උත්තර මාර්ගයේ මඟ අරවාගෙන ඉදිරියට යන්න පුළුවන් ගැටයක් අපි මේ ඉදිරිපත් කරගත්තා. අන්නේ විසියේ වතුනකාන්ත ජාලාවකින් එළියට ඇවිල්ලා කලෙලිය දැක්කට පස්සේ කියන අපි තීජු කරගත්තට පස්සේ හොඳයි අපි එන්නම් ආනාපාන සති භාවනා කරනවා කියලා සර්වඥාන්සේ ඒ සඳහා මාර්ගය පෙන්වුවාට පස්සේ කෙලෙස වඩනන කෙසේ භෞමිකට කරන දානාපානයේද මේ කියන ආනිසංස ලැබෙන්නේ කියන ප්‍රශ්නේ අහලා උන්වහන්සේ ඒ සඳහා අවශ්‍ය වඩන පරිසරය ඉරියව්වක් ආනාපාන සති අරමුණ මූලික මූණ දාලා ඉදිරිපත් කර ගැනීම කියන කාරණා පිටක කියේ ඉපත් කරතා. කියන්න අපි දැන් හිතමු මේ කියන කාලයට අපිට ප්‍රතිනක් ලැබිලා විශේෂ ස්ථානයක් ලැබිලා අපි ආනාපාන සති භාවනා කරමු කියලා නැත්නම් ආනාපාන සති භාවනා කරමු කියලා අදිස්ථාන සත්‍යයක් ඇතුළු යම් කිසි කෙනෙක් ඒ මුලින්ම ආනාපාන සතියේ සර්වඥන් වහන්සේ අංගන වදාරන ලද මේ පරියංකය ඉඳගෙන කරන භාවනා සඳහා ඉන්නේ ඉඳගෙන ඉරියව්ව සකස් කරගන්න. ඒ සකස් කරගන්නකොට තමයි හොඳට පැයක් ඉන්නනම් මේ පැයේ ඉන්න වඩාත් සුදුසුයි කියලා හිතෙන සමබර ඉරියව්වක් ඇති කර ගන්න ඕනේ. ඒක සඳහා හොඳ මේක පද්ද පරියන්කේ බවත් නමුත් ඒක බොහෝ දෙනෙකුට දුෂ්කර බවක් අපි මේ සාකච්ඡා කරා. එසේ නමුත් ඒ විදිහේ පරියන්කේ බැරි නම් දුන අද්ද පරියන්ක අවශ්‍ය කරලා බැරි නම් සුදුසු ආසනයක් සුදුසු භාවනා කොටයක් භාවනා ආසනයක් සකස් කරගන්නයි. නමුත් මේ සඳහා හාන්සිතුවක් හෝ එමත් ඇලවිලා කරන භාවනාවක් ආධුනිකයෙකුට අනුමත කරන්නේ මොකද දුකයි පිළිබඳව බාගෙනින් අවශ්‍ය නිසා. අපි මේ ආසනයෙන් පාසුකම් කළගන්නේ යටි කයටයි. ඉතින් ඒ විදිහට වාඩි වෙලා මුදුවර සමබර කරගෙන හැම මස්පිඩුවක්ම නිහිච්ච ස්වරූපේ සබා ගැනීමම තමන් තමන් කරන කුමයිච්ඡයක් බවට පත් වෙනවා. නැත්නම් මමත් එක මම ඉන්නවා කියන <coughs> මම කවුද කියන එක හඳුනා ගැනීමේ මූලික ප්‍රයත්නයක් වෙනවා. ඉතින් සීල පිළිබඳව මානසික තත්ත්වය පිළිබඳව සමතුලිත සමබර සෞඛ්‍ය සම්බන්ධයක් නැති කෙනෙකුට මේ Taman එක Taman ඉන්නවා කියන එකත් ඉතාම දුෂ්කරයි. ඒක ඒක හුදෙකලා ඉන්නේ ඒකට අකමැත්ත නිසා තමයි මේ දේ කියන වටිනාකම දන්නේ නැති නිසා තමයි ඒ තනියම Taman එක ඉන්නකොට පාළුව කියලා කියන්නේ. ඒ පාළුවම කා ගන්න අපි විවිධ නිරෝධාංශ, විවිධ ආස්වාද විශාල ප්‍රදේශ ලං කරගෙන ඉන්නේ. ඉතින් මේ පාළු වෙනකොටම අපි මොකක් හරි එකට හිත බාහිර අවස්ථික කරගන්න. මොනවා හරි කරලා ඒ පාළුව මකා ගන්නවා. ඉතින් ඒ විදිහට අපි අපි හංගනවා ඒ නැත්නම් චන සම්පත්තිය ඉක්මවනවා. මේ විදිහට කරන එක තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. ඇත්තම කියනවනම් මේක ජීවත් නොවන එකක්. ජීවත් වෙන එකම චිත්තක්ෂණය තමයි මමත් එක්ක මම ඉන්නේ චිත්තක්ෂණය. ඒ විදිහට බලනකොට මේ සාමාන්‍ය ඉදරම් කෙන වීමට හෝ ඉදරම් ගැතිය ගත කරන හැම චිත්තක්ෂණයක්ම අපෙන් ගිනි යන චිත්තක්ෂණයක්. ක්ෂණය පන්නන අවස්ථාවට හිතා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආනාපාන පිළිබඳ හිත හදනකොට මේ මති මේ මතාන්තර නැත්නම් මේ අදහස් ඉදිරිපත් කරගෙන ඉතාම අමාරුයි අපි මාත් එක්ක මම කියන තරමට හිත ගන්න ඊමතක් කරලා දෙද්දී අපිට මුළු ලෝකෙම දන් දෙන්න වෙනවා මුළු දෝෂෙම අමතක කරන්න වෙනවා මුළු දෝෂෙම පාවා දෙන්න වෙනවා. එහෙම නැත්නම් මේ යම් ආකාරයකට මේ ලෝකෙ පිළිබඳ හැඟීමක් එනවනම් අනිවාර්යෙන් දෙයක් වෙන්නේ ආත් එක මම නැහැ. නිසා මෙතන ලොකු කරකිරීමක් කරන්න වෙනවා. චිත්තක්ෂණයකට නමුත් මානසික නමුත් මතිමතාන්තර මට්ටමේ නමුත් ඒකත් ඉදින් කළ වාදිනාට පස්සේ සත්පුරුෂයෙකුට නම් අර කියන විදිහට සීලයක පිළිපදලා හොඳ සෞඛ්‍ය සම්පන්න කියනකොට ඒකේ කිංචි ගැටයක් ඒකේ සමන්දම කරනයි තියක් සුභ සාධනයක් සුභ සිද්ධියක් කියලා. අසත්පුරුෂ කෙනෙකුට ඒක ලොකු බයක් ඇති වෙනවා. ඒක නොවේ එකක් ඒක නැත්නම් ඒක අලාභයක් ඒක වැරදිලා කරදිලා කියලා තමයි තේරෙන්නේ. ඉතින් ඒ සාම පළවෙනි ඉඳ ගන්නකොටම Tamante ඉඳගෙන ඉන්නේ ඉවුවේම සැපකත්වයක් සාන්තකත්වයක් එලෙස්ටිකත්වයක් පරිමුඛ ගතියක් විශේෂ ගතියක් සම්පත්තිකර ගතියක් වැටෙනවා නම් ඒක කියන බල හොඳ මංගල නිමිතක් මේ කරන්න හොඳ වැඩේ සාර්ථක වෙන බවට පළවෙනිම හම්බෙන නිමිතක් ගන්න පුළුවන් අනිත් කිව්වට පස්සේ තමයි කෙනෙකුට ස්වභාවයෙන් යන හුස්ම දැක ගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට ආනාපාන සති සඳහා ආයාස කරන්න වෙනවා ආයාසයෙන් හුස්ම ගන්න සිද්ධ වෙනවා ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඉසකක් කොට යොමු කරනවා ඒ වගේම බොහෝ විට බෙල්ල පිටිපස්සේ වේදනාව ඇති කරනවා. කරගෙන යන අමාරුයි. ඒ නිසා මේ බලන්න ඕනේ හොඳට සමබර කරන ස්වභාවයෙන් මුස්මෙටින් ආයි. ඒ මුස්මෙටින් අක්කොට අර මුළු ලෝකෙම අමතක නොකළොත් අපේ හිතට ආනාපාන නදලිය. ආනාපාන වෙනකොට වේගවත් කිසි විදිහෙන් පටන් ගන්නවා. කය වේදනාව වෙන්න පටන් ගන්නවා. පිටින් ශබ්ද හොයවිලා ආනාපාන සංඥාවට වැඩිය ඒ සංඥා ප්‍රකට වුණොත් ඉතිේ බුද්ධලයට අවුලව ගන්න වැඩි. භාවනාවට බෝධි වෙන වැඩි, යෙදෙන වැඩි, යොමු වෙන වැඩි කොහොම දුෂ්කර වෙනවා. ඉතින් ඒ ගින්නක් මොලව ගන්නකොට ඉස්ලාම ඒ ගින්න මොලව ගන්නවා වගේ අවුලව ගන්නවා වගේ එහෙනම් අපි ඇස්පස්ටෝ සීට් එකට සීලින් කාඩුවකට ඇණියක් අහනකොට ඒ ඇණේ යන්තම් දෙමේ දෙමේ දෙමේ තට්ටු වල තට්ටු කරලා ඒ සීට් එක ඇණේ අවුල ගන්න වගේ මේ අනාපානයේ මුලදී අවුල ගන්න එකට බොහෝම අවුල කරනවා. ඒ සිටීමේදී හුස්ම ස්වභාවිකම වේගන කවදාකවත් නැකයි ආයාසයෙන් හුස්ම ගන්න. ආනන්දයට හුස්ම ගැටෙනවා නම් ආස්වාද ප්‍රසආසයේ ඒකට අපිට පුළුවන් හිමිට මේ ස්වභාවයෙන්ම තියෙන ආනාපානයේ තියෙනකොට තවත් නිගමනයකට යන්න පුළුවන් මොකද අපිට මේ මුළු කයෙම අවශ්‍යතාවයක් නෑ ආනාපානෙ බලනකොට ආනාපානෙට හිත යොමුනා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම උඩුකයේ නැත්නම් අපි අවධානය උඩුකයට යොමු කරගන්න පුළුවන් කොට කරගන්න පුළුවන් මෙන්න මේකට කියනවා ඒකාග්‍ර කරගන්නවා කියලා. මොකද කය පුරාම විහිදී තිබෙන හිත අපි උඩුකයට කොට කරගන්නවා. අන්නේ ඒ කොට කරගත්තාට පස්සේ යටි කයෙන් ප්‍රශ්න මතු නොවීම සඳහා අපි යටි කය හොඳට දැක්කා. බාධා නැති විදිහට පැද්දක් කරලා එයාට එයා බලා ගන්නවා. ඊට පස්සේ දුකයි සිදුවෙන මේ ආශ්වාස සහ ප්‍රශ්වාස දෙක බලනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක දුකයි පුරාම සිදුනාට ඒකම නැත යොමාගෙන බලනකොට ඒ හුස්ම වැඩියෙන්ම වැටෙන තැන ආශ්වාස ප්‍රශ්වාස ගුණන්තල වැඩියෙන්ම පිළිමැදෙන තැන වැඩියෙන්ම පීරි ගැවෙන තැන එකන එකන වෙනස්. එනිසා අපි දෙවෙනි ඊවරසේ හුස්ම මුදුපත් කරගත්ත පස්සේ තුන්වෙනි එක ආසය තුන්වෙනි මේ පිළිහකර කිරීම තමයි කොහෙද වැඩිම හුස්ම වදිනේ කියලා බලන එක. ඒක හරිය ඒකාග්‍ර කිරීම තවදුරටත් චිත්තට ගන්න කරන උත්සාහයක්. ඒකෙදි කවදාකවත් පූර්ව නිගමනය ගන්න හොඳ නැහැ කියලා කියන ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන ඉඳලා කොතන හිතියොත්ද මට හුස්ම දැල්ල හොඳට බලන්න පුළුවන් කියලා අපි කන්නතුව පෙරහැර බලන්න ගිහිල්ලා හිතුව නුවර අපි හොඳ හන්දියක් තෝර ගන්නවා ඒ පෙරහැර ඔක්කොම විස්තර බලන්න පුළුවන්. අපි ඇවිදයිද හිතුවොත් ඒ ඇවිදින්න පෙරහැර බලන්න බෑ. පෙරහැර යන කච්චි නැත්නම් තගියාට අපි එක තැනකින් දුව. එක තැනක හිතුවොත් පෙරහැර ඉන්න කලින් ගිහිල්ලා හොස්ලා අපි නුවර පෙරහැර බලන්න යනකොට හන්දියක් තමයි යන්නේ. මොකද හොඳ නැතු කාලේ හොඳ නැතු ඔක්කොම නටන්නේ හන්දිය. ඉතින් ඒක නිසා අපි ඒ ආශ්‍රද ප්‍රසාරයේ කරන ආශ්‍රදන පද්ධතිය ඊළම කෙලවර තමයි අපි නාසිකාග්‍රය කියලා බාරගන්නේ. නමුත් අත්වාචාරින් වහන්සේලා ඒ නාසිකාග්‍රය සහ උත්තරෝත්ති කියලා දෙකක් පෙන්වනවා නාසිකාග්‍රය හෝ ඊට යටින් මතුවලා තියෙන උබුතල මත. ඒ දෙකෙන් මොකක් ආවද නාසිකාග්‍රය හෝ උත්තරොට්ටේ කියන විදිහට තොල මත කියන දෙකෙන් කොයි එකාවත් ආනාපාන කියලා තමයි කියන්නේ. අපි ඒ සතිය පිහිටීම කියන්නේ ආනාපාන සතිය. නමුත් ඒක උදේ දෙන්න තියෙන චෝදනාවක් තමයි තමන්ගේ හිත තැම්පත් නැත්නම් පුරුදු කරලා නැත්නම් මේක අහුවෙන්නේ නැති ගැතියි. එහෙනම් කියනවා නාසිකාග්‍රය අහුවෙන්නේ නැහැ. නැත්නම් උතුලේ අහුවෙන්නේ නැහැ. ඒ වෙනකොට හොඳට උෂ්ණ දිහා බලනකොට තම සමහරකට උදේ චලනයේදී ගොරෝසුට වැටෙනවා නාස්කාපේට වැඩි. සමහරුන්ට ප්‍රමුඛ ප්‍රදේශයේදී සිදුවෙන ඒ හුස්ම ගැනීමත් එක්ක වෙන තින්දීම හැකිලිම තම තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් එක කලකලා මේ දැන් මේ පිළිවෙතන වෙලාව කියලා අවුල වෙලාවක් වෙනවා. තව සමහරුන්ට උගත ප්‍රදේශය සඳහා කරන තම සමහරකට නාසයත් උගුරත් අතරමැද සහය ඇතුලේ නැමෙන හැඟී පැටෙනවා. මේක ඕනෙම එකක් බලංගු. මම ප්‍රශ්නේ තියෙන්නේ සම්මතානුකූල ආනාපාන සති භාවනාව කියන්නේ නාසික ආග්‍රේ හෝ මුතුලේ ගැටීම තමයි. උදේ හැප්පෙන එක තමයි මහසි භාවනා ක්‍රමය කියලා කියන වුරු ක්‍රමය කියලා කියනවා. නමුත් ඔක්කොම සිද්ධ වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ක්‍රියාකාරකම් නිසා. ආන්න මේ වට්ටමට එකලස් කියන තමයි අපි ඊයේ දේශනාවේ අවසන් කරපු තැන. ඉතින් මේ එකලස ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඒකම කියන්න පුළුවන් ඒක ලැබුණොත් සාර්ථකත්වය අසාර්ථකයි. මෙන්න මේ විදිහට දැන තෝරගෙන තෝරගන්නකොට හම්බෙන ලාභය තමයි එතකොට ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ කියලා කියන්නේ සම්පූර්ණ ස්වාධීන කොට අත්‍යබ්බව තේරෙන්න ගන්න. ආස්වාදලාදී ප්‍රස්වාදයේ සිදු වෙන්නේ නැහැ. ප්‍රස්වාදලාදී ආස්වාදයේ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ආස්වාදයේ ආස්වාදයේ කියලා දැනගන්න ආස්වාදයට ආවේනික ප්‍රත්‍යක්ෂ ලක්ෂණ වගේ. භෞතික ලක්ෂණ වගේ තියෙනවා. ඒකට ඒක ප්‍රසවාසයෙන් වෙන් වෙනකොට ප්‍රසවාසයේ තියෙන ප්‍රසවාසයට අත්‍යන්ත ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ, ආවේනික ලක්ෂණ, ඖද්දනික ලක්ෂණ. ඉතින් යෝගාවස්ථය යම් සාධුරට මෙන්න මේ අත්‍යන්ත ලක්ෂණය අනුව මේ ආස්වාසේ ප්‍රසවාසයේ නිවේය මේ ප්‍රසවාසයේ ආස්වාසේ නිවේය කියලා තෝරගත්තා නම් ඉතින් ඒ කියන්නේ යෝගාවචරය ආනාපානසති භාවනාවේ සුදුසුකම් කියන එකයි. එයාට ඒක දිගේ යන්න පුළුවන් කියන එකයි. මේක හැම පරියන්කෙදීම හැම දවසෙම කෙරෙනවා. සමහරවිට මෙච්චරම විස්තර අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් දන්නේ නැති කෙනෙක් වගේ හැමදාම පටන් ගත්තාම වරදින කියන අවස්ථාවලු. ඉතින් මේ විදිහට ආස්වාද ප්‍රසාරය සඳහා උපමාන දෙකක් අපි නම් කරගන්නවා. එකක් තමයි හැපෙන තැන, දෙක තමයි ආස්වාද ප්‍රසාර දෙකේ තියෙන වෙනස. තුනෙකට උන හිතු කරන්න පුළුවන් සංකීර්ණ වෙන්නේ නැත්නම් ආශ්වාසයේ අවස්ථාවේදී විඳින හුස්ම සිල්ල කම්පන චංචල කියන ගති ප්‍රශ්වාස වේලාවේදී විඳින උණුසුම් කම්පන චංචල ගති මේ විදිහට ආනාපානයේ විශේෂයෙන්ම විපස්සනාවට බර වෙනකොට ඒ සිද්ධියේ පැත්තට තුනක් තියෙනවා ඇවිල්ලා වදින හුස්ම රැල්ල ඒ වැඩිම බාර ගන්න නාසිකාග්‍රේ මේ උස්තරන නාසිකාග්‍රේ වැඩි නිසා ඇතිවෙන කම්පන චංචල ගති. අඩියට අර ගිනිපෙට්ටියක් කරගෙන ඉනිපුරක් ඒ ගිනිපෙට්ටියේ පැත්තේ හරි කෝණකින් හරි බරකින් දාලා ගැහුවොත් ගිනිපුරුකක් පයි. ඒ ගිනිපුරු වලගෙන පොළවේ ගැහුවට ඒ කෝණේ ගිනිපුරු පණින්නේ. ඒ වගේම ගිනිපෙට්ටිය පැත්තේ වෙන පොකුරක් කරගෙන ගැහුවට පස්සේ මනින්නේ. ඒ නිසා ගිනිපෙට්ටිය ගිනිපුරු හිසම ගිනිපෙට්ටිය පැත්තේ එක කෝණයකට ගහනකොට දිවි පුග්ගක් පයින් ඒක තමයි අපේ නාසිකාග්‍රයේ තියෙන මේ සංවේදී භාවය කියන කායේන්ද්‍රිය ආස්වාද ප්‍රසාද රැගෙන ගිනි කුරෙන් ගහනකොට ගිනි පුග්ගක් වගේ තමයි ඒ තියෙන උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති ඒ කියන ලක්ෂණ. ඕනම ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ සිද්ධියක් වෙන්න නම් නැත්නම් සංසිද්ධියක් වෙන්න නම් අත්දැකීමක් ලබන්න මේ තුන් පැතිකඩ තුනක් තියෙනවා. TCs, antithesis, synthesis කියලා මේකට සමානලාවට ආල්මාස් ධර්ම ගන්න. වගේම ඍජුව අවකාශය ගමන් කරන වස්තුවකට තව දෙයක් ඇවිල්ලා වැදුනොත් අර අර මොහොතේ ගමන් පස්සේ මාරු වෙනවා ඒ යෙදෙන ශක්තියට හා සමාන ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා කියන එක සායිජ් නිව්ටන් වහන්සේ විශාලම සුවගැනීමක්. ඒක සර්වඥාන්ත පෙන්වන්නේ ద్వාර ආරම්භන කියන දෙක එකට ගැටීමෙන් ඒ නිපන් තද්දපන්නේ නිසා අපිට දැනීමක් ඇති වෙනවා. ඇහැට රූපයක් වෙනසහන් පෙනීම නම් වූ දැනීමක් ඇති වෙනවා. කනට ශබ්දයක් වෙනසහන් ඇහිම නම් වූ සංසිද්ධියක් සිදු වෙනවා. නාසයට ගඳක් වදිනකොට ගඳ දැනෙන්නේ නැහැ. දුවට රසක් කරනකොට රස දැනෙනවා. කය පහසක් වයින්නකොට දැනෙනවා. මේ විදිහට මේ කියන සංකීර්ණතාවල හරියට අඳුරක් තියෙනවා. ඒ මොකද රූපයක් ඇවිල්ලා අපිට වර්ණ රූපයක කණේ කොච්චර ගැටුණත් ඒ වර්ණ රූපයට කන කිසි කරන්න බෑ. කන සංඥාවක් දෙන්න බෑ. ඒ වගේම නාසයට වැදුනට දිවට වැදුනට කයට වැදුනට හරියන්නේ නැහැ. ඇහැ තමයි වදින්නවා. වගේම ඇහිේ තියෙන ප්‍රසන්න ප්‍රසාද රූපය ඉදිකවන්න වර්ණ රූපය ඇර ශබ්දකින් බෑ ගන්ධකින් බෑ රසකින් බෑ පහසකින් බෑ ධර්මතාවකින් බෑ නිසා ඇහැට වර්ණ රූපය යම් ආකාරයක එකිනෙකා හේතු වෙලා වෙන්න ඕනද දැකීම සිදුවෙන්නේ ඒ හා සමානවම කනට ශබ්දය දෙක සම්පාත වෙන්න ඕනේ. මේක ආපාතගත වෙනවා කියන වචනේ තියෙනවා. ඒ විදිහට නාසයට ගඳ දිවට රස, කයට පහස. දැන් මෙතන ආනාපානිය අපි මේ කතා කරන්නේ කයට පහස සම්බන්ධව. කයන පස්සනාව මෙතන කය කියලා අපි ගණන් ගන්නේ අර හැපෙන තැන. අපි මුළු කයම අමතක කරලා හැපෙන තැනටම අවධානය යොමු කරවන්නේ ප්‍රායෝගිකව. එතන හැපෙන බව රටහිච්ච නිසා නැතු අපි පිටින් හිතලා නෙවෙයි. ඒ නිසා සංවේදී බව කයේ ප්‍රසාද රූපේ වෙනවා. ඒ සංවේදී බව අවශ්‍යන කුච්චකවන කුප්පන දේ බවට පත්වෙන වායෝ ධාතුවේ කියන මේ පොත්හබ්බ ගතිය. එල පිළිමදින ගතිය. මේ දෙක ගැටීම නිසා ඇතිවන ඵලය තමයි ඇතුළේන වාතයේ සීතලයි පිටේන වාතයේ උණුසුමයි ආදී වශයෙන් නැත්නම් ඇතුළේන වාතයේ නිසා පිම්බීමක් ඇති වෙනවා පිටේන වාතයේ නිසා හැකිලීමක් සිදු වෙනවා නැත්නම් ඇතුළේන වාතයේ දිගයි පිටේන වාතයේ කෙටි නැත්නම් ඇතුළේන වාතයේ කෙටි දිගේන වාතයේ දිගයි කියලා ඒ වදින වැඩිලේ නැත්නම් ඇවිල්ලා වදින හුලන් ගන්නේ ලකුණු. කියවන්න පුළුවන් ගැතිය තමයි කාය විඥානය කියලා කියන්නේ. ඒක රූපෙට වැඩිය වෙනස්. ශබ්දයක් අහන වැඩිය වෙනස්. ගන්ධයට වැඩිය වෙනස්. රසට වැඩිය වෙනස්. පහස. දැන් අපි මේ මුළු ලෝකෙම අතර කිරීමේ කරන්න හදන්නේ ඇස් දෙක වහා ගැනීම, නිසද්ද දානට යෑමෙන්, සංසුන්ද නැති තැනකට යෑමෙන්, ඒ වගේම කටින් කතා නොකර රස නොබල ඉඳීකින් කරන්නේ අනිකුත් ආයතන සේරම අක්‍රිය කරනවා. తాවකාලිකව. අක්‍රිය කරලා අංගර කායත් සමාධියේ පමණ අවස්ථාව දෙන්න වාතාවරණය සකස් කරනවා. ඒකට හේතුව ආරණ්‍ය ගත වෙන්නේ. ඒකට හේතුව මුඛ මූල ගත වෙන්නේ. ඒත් අපි ශූන්‍යාකාර ගත වෙන්නේ. නමුත් මේ දේ ආරණ්‍යට ගියාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. මොකෙන්ද සිද්ධ තියෙන්නේ? ගහකොළට ගියන්න වෙන්නේ ඉඩ තියෙනවා. ඒ වගේම ශූන්‍යකාරට ගියන්න වෙන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරයට මෙතන බබල් කීපක් තියෙනවා. මේ කාය ප්‍රසාදයේට පොත්බ්බ ධාතුව ආපාතගත වෙනවද කියලා බලන්න. ඉදික දෙක දෙක එල්ලුනේ නැත්නම් ඒ නිපන්දේ ඒ නැති වෙන ජනිත වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. අපි අනාපාන කරනකොට සබ්දයක් ඇහෙනවනම් රූපයක් පේනවනම් ආකාශගත වෙන සිද්ධ වෙන්නේ කාය ප්‍රසාදේ නෙවෙයි. එක්කෝ සෝත ප්‍රසාදේ එක්කෝ චක්කු ප්‍රසාදේ. ඉතින් මේක අපිට සාමාන්‍යයෙන් පේන්නේ අර කාය ප්‍රසාදේ හිත ප්‍රවැත්තින තනිකර බාධාවක් වගේ. ඒකට හේතුව අපිට අධිකාරී ශක්තියක් නැහැ. වගේ හිත කාය ප්‍රසාදේ පවතිවා කියලා අනිස්ථාන කරකට හිත දැක්කත් නැහැ. හිත වැඩ කරන්නේ වෙන මොකක්ද ඕනේ කියද? කාගේදෝ න්‍යාය පත්‍රයකට. මොකාවට බැගෑ වෙන්න වෙනවා. අපිට සුදුසු තාත්ත්ව හකසලා දෙන්න වෙනවා. මේක කියන්නේ භාවනා ලෝකයේ අනුග්‍රහ කරනවා කියන කායප්‍රසාරයේට වායෝ ධාතුව වදිනදී ඉස්මතු වෙන්න. මුදුන්පත්පත් වෙන්න. අනිත්ව නැසු ඒකම පමණක් තේින්ද සුදුසු අනුග්‍රහ දැක්වීම තමයි අර අවස්ථාවේ කලින් සඳහන් කරන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, සංඥාගාරගතව. නිසින්දති පල්ලාක උපෝ කායම් පරිදාය පරිමුඛං සතින් උපට පෙත්වා කියන්නේ ඒක අනුග්‍රහ කරගන්න. මේක නම් සංනි ක්‍රම යෝගාවචරයේ වගකීමට වැටෙනවා. කොච්චර බණ අහලා කොච්චර කියලා ඒ අවත පරිසරයේ එයාකාර සකස්නේ නැත්තම් සමහරවල් විද්‍යාවක් යෝගාවචර කරන්න බෑ. නමුත් ඒක තමයි වගකීම වෙන්නේ අනුග්‍රහ කරන්න වෙනවා. එන්න නැත්තම් කායස්ක සාදේ පමණක් පමණක් විදිය කියන්නේ. රූප නිසා, ආරාධන නිසා, නිවන නිසා, වේදනා නිසා හිත කැඩෙන්න පුළුවන්. එතන අඩු කරලා දෙන එක අත්‍යවශ්‍යයි. ඒක උපමාවකට කියනවා නම් කියන්න තියෙන්නේ අපි මේ ප්‍රියගුරු බලපත්‍රයක් ගන්න වෙනවා නම් ඒ පත්‍රය ගන්න වෙලාවේදී අපි අනතුරු අඩු වෙනකට ගිහිල්ලායි මේ පුහුණුව ලබන්නේ. ඒ පුහුණුව ලැබෙන නාය සෙනෙක නැති තැනකට ගිහිල්ලා පංගු අඩු තැනකට ගිහිල්ලා තෙමීට වාහනේ ස්ටාර්ට් කරන හැටි ෆස්ට් ගියර් එකට දාන හැටි සෙකන්ඩ් එක තර්ඩ් එක කිසි ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවර වෙලා ඔන්න හන්දියට කපන හැටි ඉවත් කරන හැටි මේ ආදි වශයෙන් හිමි දෙහි ඉගෙන ගන්නකම් අපි පුළුවන් තරම් මේ පුහුණුවට ගැළපෙන වාතාවරණයක තමයි කතා කරන්නේ. ඒ වෙලාවේදී සාමාන්‍යයෙන් කියන්නේම ඇසිතාගුට වාහනේ හිමිට ගෙනියන්න උගන්වනවා. උගන්වනවා. අද බොහෝ ව්‍යාස්තමන දීලා කෙනෙක් වාහන යන ගමන් මේක අදිශයන්සේ ගිය සදාන එක මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක අනිය මාසෙන්න පිකප් එක ෆස්ට් එක ඉතින් සෙකන්ඩ් එක තර්ඩ් එක කියලා හොඳට දැනගන්න දෙයක් කියනවා මොකද අපේ අදහස නම් වාහනයක් ගන්න ඉක්මනට යන්නයි උපදෙස් ලැබෙන්නේ පුළුවන් තරම් ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා ඒකට ඕන කෙනෙකුට කියකි එහෙමනම් කොහොමද මගේ වැඩේ වෙන්නේ මම ඉක්මනට යන්න ඉගෙන ගන්න ගන්නේ මේ උගන්වන මනුස්සයා මට එහෙම කියන්න කියලා කියන්නේ කියලා දැයින් අතාරින්න පුළුවන්. දැයින් අතාරින්න පුළුවන්. ඒක මුල වාහනයක් කරන්න මට පුළුවන් කියලා පාරමිත වෙද්දී එකක් ඇක්සිඩන්ට් දෙක ලයිසන්ස් චෙක් කරව දාසේ අහුවෙනවා. අන්නේදී නොවීමට නම් අපිට ටිකක් ඒක සඳහා වෙලාව ගන්න වෙනවා. ඒකෙන් මේක යම් ප්‍රමාණයකට අත උරු කරගත්තා පස්සේ තමයි අපි සාමාන්‍ය වීදියට දාන්නේ. සාමාන්‍ය වීදියේ කලබල කීකේ තුන ඉන්න යන දැනගන්න. රෝග වාහන නීති වාහන සංඥා දැනගන්න. සංඥාවක ඉස්සෙල්ලාම අපි කරන්නේ සෙනඟ නැතනකට ගිහලා ගවිසුත් වෙනවා වගේ අනිෂ්පද තැනකට ඇස් දෙක වහගෙන ඉන්නේට කොහොම හරි කරලා මේ ආනාපානේ ආස්වාද ප්‍රසආද වැටෙන්නේ නැතුව දිගට ඉන්න ආදලෙකයි. ඉතින් මේකදී ඉස්සෙල්ලාම වැටෙන ආනාපානය එදිනදා වැඩ කරපු දුක ගමන් ගොරෝසු හිත නිසා සාමාන්‍ය දුකට වැටෙනවා. ගොරෝසුට වැටෙනවා. ඒක සර්වචන් වහන්සේගේ මූක සිංහ පාඩේ සඳහන් ඉන්නේ දීගං වාස සංසෝ දීගං අසසාමේහි පජානාති දීගං වා පස සංසෝ දීගං පස සාමේහි පජානාති මෙතන මේ දීග කියන එකෙන් අදහස් කරන්නේ පිරිමැදීම දැන් ඇත්තන ගතිය ටික වේලාවක් පටේනවා කියන එක. මේක හේතුව නාස්පුර පුරවාගෙන ලොකු හුස්ම රැල්ලක රෝසට යනවා. ඒ කියන්නේ හිත තාම තැම්පත් වෙලක් නැහැ, කාය තැම්පත් වෙලක් නැහැ, ආස්වාද ප්‍රසවාස නිසා තැම්පත් වෙලා නැහැ. මෙන්න මේ ඉඳගත් ගමන් වැටෙනවා දීක හුස්ම. මේක යෝගාවදට ලොකු ආසියක්. මොකද අත ගාලා හරි අල්ලගන්න පුළුවන්. අපේ වහගෙන මේ හුස්ම වල දිහා බලනකොට පේනවා කියලා දෙයක් නැහැ. නමුත් දැනීමක් තියෙනවා. උරෝසෝට දැනෙනවා. අන්න මේ වෙලාවේදී මේ යෝගාවතරයා ඒක මේ දීර්ඝ හුස්ම ඔකසේ මේ දීර්ඝ ආස්වාද කිරීමක් මේ දීර්ඝ ප්‍රසවාස කිරීමක් කියලා එහෙට එහි හිත අලවාද වීමට හිත ඇහැට නොයා යන්නට කනට නොයා පිණිස නාසයට නොයා පිණිස මේ බුහට නොයා පිණිස හිතට හිතෙහි ඉසේ නන්නස්කාර වෙන නොයා පිණිස ඒකම මේ වික බව වෙනස් කරනවා මේ දීක හුස්මක් නැත්නම් මෙන්න කරවට ඇතුල් වීමක් කියලා හොඳට දැනගන්නවා. ඒ ඇතුල් වෙන කෙනාගේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හැඩරුව බලනවා වගේ. පිට වෙන කෙනාගේ හැඩරුව බලනවා වගේ වෙන දේවල් හිත නෑ ඒක විතර මානසික කාර්යය කියලා එකක්. හිත ඒ ආනාපානෙ යොමු කරවීම වඩා චින්ත කිරීම සඳහා මොනකට මුචි කිරීම සඳහා දීර්ඝ හුස්ම ගන්න දීර්ඝ හුස්ම ගන්නේ දැනගන්න. දීර්ඝ හුස්ම හෙලන්නේ දීර්ඝ හුස්ම හෙලන්නේ දැනගන්න. මොන විදිහට රූප සංස ගන්න රස ස්පර්ශ විශේෂයි. සහකන ජීවනාපය විශේෂයි. හිත විසිරියාමක් නොදී උෂ්ණම පවත්වාගෙන යනවනම් මේ වෙනකොට ඒ එකලහසයක් tempat කතියක් එන්න ගන්න නිසා ස්වභාවයෙන්ම හුස්ම tempat වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා අපි ලොකු සාමූහික වගේ ආචාර්යවරු සඳහන් කරනවා ආනාපාන සතිය භාවනා දිගට වඩනවා නම් වැඩෙනවා නම් නැත්නම් සාර්ථක ලක්ෂණ පහළ වෙනවා නම් ඒ යෝගාවචර නොබෝ කලකින් ආනාපානයේ කියන පරිණාමය අවස්ථා තුනකින් ගොරෝසු අවස්ථා තුනකින් දක්වනවා. එකක් තමයි පටන් ගන්නකොට දීර්ඝ වෙන අවස්ථාවේදී නාස්පුඩු පුරවාගෙන යන ගොරෝසු අවස්ථාව. ඒක තමයි ඕලාරික අවස්ථාව කියලා. භාවනාදී ඕලාරික කරනදනේ සාසනික වශයෙන් ත්‍රිවිධ ඕලාරික වශයෙන් පාසින් ගොරෝසු කියලා. තහලන්න කියනවා ඊට කරගෙන යනකොට ඒක එන්නේ එන්නේ සුකුමයි. අපේ සිංහලෙන් සියුම් තත්ත්වයටපත් වෙනවා. මේ සියුම් තත්ත්වයටපත් වීම මේ එකලාසය හරි බවට, සතිය හරි බවට සමාධිය වැඩෙන්න දැන් පෙරණිමිති නැත්තම් අපසරිය පරිසරය සූදානම් කියන බාරක් ලබනවා. නමුත් යෝගාවචරය අසීරුතාවයටපත් වෙනවා. ඒ ඉස්සලා හොඳට ගොරෝසුට වැඩිච්ච එක දැන් එන්නේ සියුම් වෙනකොට ඒක අල්ලගෙන ඉන්න නම් අනික වැඩි අවධානයක් යොමු කරන්න. අනික වැඩි සතියක් ඇත්තිට ඇත්ත යාගෙන දෙස්තර දීලා බලන ඉන්න වෙනවා. ඉතින් උගෝ දෙනකොට වෙන්නේ එහෙම බලනකොට හොඳට පිළිච්ච ආනාපානය නොදෙනියමක් විදිහට දැක්කොත් නැස්සාත වශයෙන් සතිය කැඩීමක් විදිහට වැඩියට අතරතන දෙන්න පටන් ගන්නවා. සමාධිය නැතිවීමක් විදිහට වැඩියට අතරතන දෙන්න පටන් ගන්නකොට යෝගාවචරය හැකවහා ගන්නවා මම මම ආනාපාන සතියට අභෞවිය පුද්ගලයේද මට තියෙනවද මොකද මේ පිළිචානාපානේ නොදී නොපිනී කියන්නේ. ඒක නිසා ඒ සඳහා සෝදානම් යෑම තමයි නැත්නම් ඒක ලෑස්තිලා යන්නේ නරකත් නෙවෙන බව පේන්නයි සර්වඥාන්සේ ප්‍රශ්න මාසයන්තෝ රසනස සාමීති පජානාති ප්‍රශ්න මාසයන්තෝ රසන පස්ස සාමීති පජානාති කියලා ඊගාවට ඒක රාෂ්ට්‍ර වෙනවා කියන්නේ කිසි වෙනවා නම් කිසි බව දැනගන්න. දිග වෙලාදී දිග බව දැනගන්නවා කෙටි වෙලාදී කෙටි බව දැනගන්නවා කියලා කියන්නේ ඒකෙන් හිත අන්දමන්ද කරගන්න එපා මම මේ එන්ජින් මට ගිනියම සිදු වෙනවා මම පාරෙන් පිටපැනීමක් සිදු වෙනවා කියන එක නෙමෙයි කරන්නේ තියෙන්නේ මේ මේ තමයි ස්වභාවික ස්වභාවය මේකම විශ්නේ සමහරකට දීර්ඝ හුස්ම තිබුණා දරා ගන්න බැරි නම් ගොරෝසු හුස්ම වලට පත් වෙන සිදු තියෙනවා ඒක අස්වාභාවික තත්ත්වය එහෙම නැතුව පටන් ගන්නකොට නොදෙන්නේ යනවා කියන්නේ. මේක සූත්‍රයේ සඳහන් කරන සාමාන්‍ය ධර්මයේ සංකේත සිදුවෙන දේ. අර වගේ තියෙනවනම් ඒකට මෙන්න මම උපක්‍රම තියෙනවා ප්‍රතිකරණ තියෙනවා. ඒ නිසා ඉස්ලාම් කරනකොට තමයි මේ දක්ෂින ස්වභාවය ආධුනිකයෙක් වශයෙන් ගුරුවරයෙකුට සඳහන් කළොත් අන්න ගුරුවරට පුළුවන් වෙනවා ඒ කියන්නේ නැවත ප්‍රශ්න අහලා මේකට හේතු මොකද්ද කියලා පිළියම් කරනවා. මොකද මේ යන්නේ ප්‍රසස්ත මධ්‍යස්ථ තාපයේදී. එහෙමනම් වෙන්නේ තියෙන හුස්මේ ඉන්ටෙන්ටෙන් තැම්පත් වෙන ලකුණු. ඒ කියන්නේ දීර්ඝ හුස්ම සිටිනවා කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. මේක නිසා යෝගාවචරය මන්දෝසාවී කියන්නේ සඳහන් ලොකු ස්වාමීන් වහන්සේ අර මතක් කරලා දීලා තියෙන දීර්ඝ හුස්ම සිටිනවා කියලා කියන්නේ දිනුවා. ඒක භෝගාවතරයාගේ ඉන්ද්‍රයන්ගේ අඩුපාඩුවක් නෙවෙයි. ඉන්ද්‍රෙන්න හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඉඳගෙන ඉන්නකොට අපිට දුවන තරම් වගේ අවිද්‍යන තරම් වගේ හුස්ම ඔක්සිජන් අවශ්‍ය කරන්නේ නැහැ. ආන්නේ වෙනකොට අභියෝගයක් එනවා මේ හුස්ම දිග හුස්ම වගේම දැක ගන්න නම් සියුම්න වැඩි අවධානයකින් දුරට හැසිට හැසිට යන බලන්න. ආන්නේ බලනින්නකොට භෝගාවචරයා හිත කලබල වීම හිත උනොත් වැරදිලයි කියලා ආශ්‍රය ප්‍රශ්න දෙක වෙන්න පුළුවන් එහෙම නැත්නම් යෝගාශ්‍රය මන්දෝසහල නැගිටින්න පුළුවන් එහෙම නැත්නම් ඒ මොකට අලස වුනොත් කම්මැලි වුනොත් නිදර වැටෙනවා කියලා අන්නේ දෙකට යන්න දෙන්නේ නැතුව හිත ඇවිසෙන්න දෙන්නේ නැහැ සනිකර සීතල වෙන්න දෙන්නේ නැහැ අන්නේ මැද පාවට දිගේම අරගෙන යනකොට බලාගෙන ඉඳිල්ල වැඩි වෙන නිසා යෝගාවචරයට ඒ හුස්ම නිතු ආකාර නොද නොදෙච්ච පිටිස්ල දැක්කන් බැරි යාන්ත්‍රයෙන් පටන් ගන්න තැනට හිතෙන්න තියෙන ඉඩ කියලා. ඒ වගේ ඊට ආස්වාදයේ නැද අහුවෙන ඉස්සලා බලාගෙන ඉන්නකොට ආස්වාදයේ එකතර නැති වෙනව නෙවෙයි ඒක හිමීට ගෙවිගෙන ගිහිල්ලා අපිට අල්ලාසියා ගන්න බැරි දැනගන්න බැරි තැනකට ගිහිල්ලා නතර වෙනවා. ඊට පස්සේ නොදන්නා දැනකින් ප්‍රසාදේ පටන් ගන්නවා. යෝගාවචරයේ ආසංකසසත් එක්ක සෝද බව ඒ ඒකෙකට මොන දාගෙන ගතිය වැඩි වෙන වැඩි වෙන අන්න අර සියුම්ම පටන් ගැනීම සහ සියුම්ම අවසන් වෙන පැතිවලට හිත යොදම ඒ තමයි අන්තරම සාර්ථක භාවනාවක් කියලා කියන්නේ. ඒ වෙනාට අපිට ඒ නිසා කියන්න පුළුවන් ඉස්සෙල්ලා ආසංකසසයේ පිටකොන්ද හරියට දැක්කන භාවනා කරගෙන කෙනා සියුම් වෙන්න වෙන්න මුල මැද අග කියන තුන්තන දැක ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. මේක ඉතින් අර කිව්වා වගේ නින්දට වැටුනොත් හිත විශ්ුණුත් භාවනා කරනවා කියලා හිතුනොත් කවදාකවත් ළඟා කරගන්න බැරි තත්ත්වයක්. මේ කාර්යයේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ අපි දවල් තියෙන ඉරේලිය හන්දාවට කොම්මන් වේගෙන එනකොට රෑපානේදී ඇහැ අන්ධකාරයට උහුරු වෙලා දවල් තරම් එළිය නැතුණාට අන්ධකාරයට හුරු වෙන වගේ ආලෝක ආලෝකය වෙනකොට ඒ තමන්ගේ දැකීමේ කර්මාන්තය හැඩගස්ස ගන්නවා වගේ ආනාපාන සිහිනකොට තියෙනකොට ඒ අනුව අපි මේ කාය ප්‍රසාදේ ප්‍රමුඛ தත්ත්වපත් වෙනවා එහෙම නැත්නම් ඊටාම සියුම් පත්‍රපත් වුණොත් ඒක සූදානම් වෙනවා ආනාපානෙ පටන් ගන්නකොට හැටි දකින්න ඊපස්සේ අමාරු වෙන හැටි දකින්න. නැත්නම් ආස්වාදේ පටන් ගන්න නේද සහ අග. ප්‍රසාරයේ මුලමැද අග කියලා මේ තුන්තන දැකීම සබ්බකාය කියන වචනේ සඳහන් කරනවා. සමහර ආචාර්යවරු මේකට ආස්වාද ප්‍රසවාස මුලින්ම දැක ගැනීම කියලා කියයි. මෙන්නකයිල ගොරෝසු ඉස්සරහේ විතරනේ ගොරෝසු වෙනින් පවතින හැටි සහ ගොරෝසු තන සිවුම් වෙනින් පවතින හැටි කියලා මුලමැද අග දැකීමක් සිදු වෙනවා. එන මෙතන ගෝභෝගාවචරෝ ඉදිරියට ය아가න්න බැරුව මේ බොරු වලකවත්නවා වගේ එකතන කරකවෙන්න යන වගේ අහුවෙන තැන. ඒ මොකද ඒ විදිහට ආනාපානය සිුම්මේගෙන යනකොට ඊගාට මම මොකද කරන්න ඕන කියලා දන්නේ නැතුව. ඒකෙන් කියන්නේම මේ සැකේ කියන නීවරණයට ඉදිරියලා. එහෙම නැතිවොත් ආනාපාන සිුම්වීම අනුව ඒ අනුව එකලස් කිරීම හරියටම සියුම් වෙන දෙයට ගැළපෙන කාට හිත සිං කරගන්න දැන්න බැරි වුණොත් ඒ හිත මේක අතහැරලා දානවා. හිත මේ ප්‍රයත්න අතහැරලා දැම්මොත් කුසීත තත්ත්වයට නිදහස් පැටලෙනවා. ඒක නිසා උපමාවකට කියනවා නම් විඥාන ආයන්තරවජ්‍ය බලන ඉඳලා ඒක තමන්ගේ විඥාන කොට නම් හොඳ සද්ද හොඳ ලොකු චිත්‍රයක් තියෙනවා. ඈතට ඈතට යනකොට යනකොට යනකොට යනකොට බලන හිතුවොත් ඉන්නේ ඉන්නේ ඉන්නේ කුඩා ටිකක් වරපත් මේ සද්දේ හොඳටම සංජීවන අනිත් විතරයි දැනෙන්නේ නැත්නම් ඒක නැති වෙනවා. හැබැයි ඒකම හිතන හිතියෝ එතන ළඟින් නිකම්ම දෙන්නාට අර්ධයක් ගන්න බැරි වුණාට Tamanට ඒ ගත්ත සිත දිගට පවත්වාගෙන යන්න පුළුවන්. ඒකමද අර ගොරෝසු තැන ඉඳලා මග දිගටම අත නෑ පවත්වාගෙන ගිය නිසා. මේක සාමාන්‍යයෙන් ආධුනිකයේ 10 15 තමයි විවිධිස්වාරයක් වරද්දලා තමයි මෙන්න මෙතෙන්ට යනකම් එකලස් කරන්නේ. මේක තමයි සුකුම අවස්ථාව කියලා සඳහන් කරන්නේ. අන්න සුකුම අවස්ථාව සඳහා වැදගත් වෙන්නේ ඕලාරික අවස්ථාවේ සහ ඒ සුකුම වේගන එනකොට අතර නොතබා එක දිගට සතියෙන් හිටියොත් ඒක එච්චර බරපතල අභියෝගයක් නෙවෙයි. නමුත් අපි හිතමු මේ භාෂාන්තරයේ නිදර්ශනයකට ආචාන්තරය වල වලාකුළු අක්ෂර කියන්නේ. ඊට පස්සේ අපි දන්නවා මේ වලාකුළු දෙවස් කරන පස්සේ ආසංකරාව යම් තැනකින් ඇතිුනේ එතනින්ම හරියට කල්ව වෙයි කියන එහා පැත්තේ පිට වෙනවා. ඒක ආසංකරාව ආසෙදී සාමාන්‍ය ඍතුපතයක් තමයි ගන්න. ඒ නිසා මෙතනින් ඇතුල් වුණා දැන් මෙන්න මෙතනින් පිට වෙයි කියලා අපිට අරමින වෙනකම් බලාගෙන ඉන්නවා. මොකද අර උඩින් යනකොට වගේ ඈතට යනකොට වේග නැති වෙනවා ආසංකරාවේ. එක නෝ එහෙම කියන්නේ බලාකුලක් අස්සේ යනවා නම් අපි බලාපොරොත්තු වෙනට පහු වෙලා තමයි ඒක බලාකුලෙන් මතුවේ. මොකද ඇත්ත යනකොට ප්‍රමාණිත කරන රද්දත් අදින ඒකත් අදින. මෙන්න මේක මේ විදිහට සතිය කැඩුනොත් එහෙම සිවුම් වෙන වැඩ පිළිවෙල අල්ලගන්න බැරි වෙන කතිය පෙන්නනවා. නිදර්ශනයක් වාග්යෙන් අතුවාචාරින් වහන්සේලා මුගබද බලංජන ක්‍රමය කියලා උපමාවක් අපි ඒකමයි සඳහන් වෙන්නේ පැරණි ක්‍රමයට වැද්දෙක් මුවට මුවට ගිහාම ඊතලෙන් ඉඳින්නේ ළඟට වෙලා ඉඳගෙන ඉඳපු ගමන්ම ඒ මොහා දැනගන්න ජීවිතාන්තරව ඊට පස්සේ ඌ සැලෙන් ගන්න හොඳ හැදිවත් ඒ නිසා ශීඝ්‍රයෙන් පලා ගන්නවා. පලා ගියාට උදේර කලබල ගැටි නිසා කුර පොළවේ බොහෝම සැරෙන් ගැටෙනවා. ඒකට වැද්ද පිටිපස්සෙන් යන්නේ මොහාට වැඩි අඩු වේගකින් අර කුර ටික උට ලොකු උදව්වක් වෙනවා මුග පදේ කියලා කියන්නේ මොහාගේ කුර ලක්ෂණ අනුව මුගපද බලන් දෙන්නේ කියලා කියන්නේ මුග මේ මොහාගේ කුරාන්ව දුවන. අතන පැතන මේ වැටෙනවා. මොහොන එලවන් එලවන් යනකොට යනකොට යනකොට මොහාගේ වේගය අඩු වෙනවා. එකක් හිබ්බත් වෙන නිසා කොහොමවත් අර කුර ලක්ෂණ වල කියන ප්‍රකට භාවයේ අඩු වෙන ඉඳගෙන වැද්දාගේ තියෙන ගැතිය තමයි එන්නේ නැත්නම් තමයි ගොදුර අල්ලගන්න කිසිම නිසා වඩා උනන්දුවේ එකක්වත් අත නැහැ කුරු ලකුණු පව කරන පව කරන යනවා. ඉතින් මෙහෙම යනකොට අපට අන්නාසලා හිතේ අඳින්නේ මෙහෙමයි මේ ගුවා ගල් පොට්ටක් උඩින් දුවනවා. ගල් පොට්ටක් උඩින් දුවනනම් ඌ ගලට පනිනකොටම අර කුරුවේ තිබුණ මඩ ටිකක් තියෙනවා ගල උඩ. ඒක වැද්ද ගන්නවා මූ ගලට ප්‍රේෂ්ඨ වුණා කියලා. නමුත් දැන් ගලේ කුරු ලකුණු නැහැ. ඊළඟට වැද්දට දෙනවා කිසියම් උපකල්පනය කරන්නේ මේක කොතනින් කැලේට පහින්කද කියලා දැනගන්න. එතකොට බඩමන් ගන්න රැද්ද ගන්නවා අලියා යන මංකඩේ මෙතනයි ඌරා යන මංකඩේ මෙතනයි මිනිහා යන මංකඩේ මෙතනයි මොහා යන මංකඩේ මෙතනයි කියලා. ඒ දන්නේ ඌරා පොන්සි රතු රින්ගන ගන්නවලු මොනින් ගන්නෑ කියලා ඌ හරියටම රැද්දා දෙස් කරන්න ඕනේ මේ ගාව මොකද මේ මුරුකපදයේ අරක මොහාගේ කුරේ අල්ලගන්න නම් මම මෙන්න සීල චෙක් කරන්න ඕනේ කියලා එතන වැඩි වෙලා ගන්නත් බෑ මොකද වෙලා යන්න යන්න මොහාට වාසි දැදලා පාඩු. හරියට ගිහිල්ලා දැකලා ඊගා එහා පැත්තේ පස්කොඩේ මූලාංශනේ දැකපු ගමන් මොහාගේ කුරේ වැද්දාගේ තියෙන දක්ෂකම වලට. ඒ නිසා භාවනා කරගෙන ආනාපාන දිගින් ඉඳපු ගමන් අපේ සතිය ඔන්න ඒක ආනාපාන නදනියන එහෙනම් හිත සබ්දයකට කියනවා ඒ නිසා ආයේ රූපයකට යනවා හිතවිල්ලකට යනවා ගියාට පස්සේ අපි ආය ආනාපානට වැටෙනකොට අර දැනපත් වෙන ආනාපානය ඉතුරු වෙන ලකුණු ලාංඡන ආඩයාලම් ප්‍රමාණය අඩු වෙනවා එනිසා අපි ඒ වෙලාවේදී ඉස්සල වගේම ගොරෝසු ආනාපානය කිල්ලන ආය හයියෙන් හුස්ම ගන්නයි අද්ද ගන්නයි වගේ අහුව කරන්නේ නැතුව ඊටවට හම් වෙන ආනාපානය මේකමයි මේ මේ අතරමැදි සතිය පොඩි ගැලවිලක් නිසායි මේක උනේ. ඒසයි අල්ලගන්න කියලා සැලකිලිමත් වීම යෝගාවචරයට හම්බෙන හොඳ අභ්‍යාසයක්. අර වලාගුණට ගිය ආයන්තරම් ඊගාදෙනෙ මෙතෙන් මතුවෙන්නේ කියලා පිටපිට බලන්නේ නැතුව බලාගෙන හිටියොත් අල්ලගන්න පුළුවන්. අනිවාර්යයෙන් තමයි ඒක අර මෙතෙක් වඩාගෙන ආපු සතිය ඉෂ්ටිරහාර කරන ඉතින් අඛණ්ඩ කරන පරිශ්‍රණයක් නැත්නම් ප්‍රශ්න පත්‍රයක් අභියෝගයක් ඒක දක්ෂ යෝගාවකට මේකට මුහුණ දෙන්න වෙනවා දක්ෂයාට මුහුණ දෙන්න වෙනවා එනිසාට ලෑස්තිලා යන්න ඕනේ මේක මේ මගේ රටාවක්වත් මොකක්වත් නෙවෙයි අඩු කරන්න නැතර ගල්ටි අඩු කරන්න ඕනේ කොච්චර කරත් එන්නේ වගේ අභියෝග දෙක තුනක් මොන පාන්න ඕනේ අනේ මොනපාන වෙන අවස්ථාවේ තමයි අහුවිනානපාන ශීනාට පස්සේ මුලමද අග කියන තුන්තන බැලීම අර තීව්‍ර භාවය වෙයි කියලා. තීක්ෂණ භාවය වැඩි කරන අතිරේක ප්‍රශ්නයක් වඩපත් වෙනවා. අභියෝගයක් වඩපත් වෙනවා. එතන හරිනම් ඇත්තට අභියෝග මුලමදාට බලන්න දෙන්න ඕනේ ගොරෝසු අවස්ථාවේ. දීගං වාස සන්තෝෂින නමුත් මෙතන දෙන්නේ දීගං වාස සන්තෝෂම් බඩපත් වෙලා රස්ත අවස්ථාවගෙන කිසි අවස්ථාවේ සින්නේ සතිය කැඩි කැඩි කැඩි කැඩි යන හදන වෙලාවේදී අතහැර දාලා යනවා වෙනුවට වෙන ආස්වාද ප්‍රසආදී හැකිතා නොදන්නා තැනක සිල් ආස්වාසේ මතුවෙන හැටි ඊට පස්සේ මතුවෙච්ච ආස්වාසේ නොදන්නා තැනකට ගිහිලා යන හැටි ඊමසේ නැති තැනක ඉඳලා ආය ප්‍රස්වාසේ මතුවෙන හැටි ප්‍රස්වාසේ දැනෙන හැටි කියලා ආය නොදැනී යන තැනට යන හැටි නිකන් ගංගාවක් ගිහිල්ලා වැලිතලාවකට දී ගන්නවා වගේ මේ වෙලක ගංගාව ගලනවා ආයෙත් ටිකක් ටිකක් දුර යනවා තනිකර වැලිතලාව ඊට පස්සේ ආය බලනවා ආයෙ තනක ගලනවා අන්න එන්නේ තනින් තනින් තනින් තනින් තේරෙන්න පටන් ගන්නවා. ඒ පේන අතර හැම වෙලාවෙදීම ආස්වාද සහ ප්‍රසවාස දෙක අතර කවදාකවත් නොදැක විදිහට අතරක් ඉස්තර ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉස්සරලා අර ඇති ආස්තික පැත්ත විතර බල බල ගියනහම දැන් නාස්තික පැත්ත සහ ආස්තික පැත්ත අතර 50 50 වගේ ලොකු අභියෝගයක් දෙනවා. මේ විශ්තම් ප්‍රෝණින් ප්‍රෝණින් ප්‍රෝණින් යම යන්නේ. එන්න මේක සඳහන් කරන්නේ සබ්බ කාය පරිසංවේදී මුළු ආස්වාද ප්‍රසවාස මුළුල්ලම දැක දැක යන එක. මෙන්න මේ දේ වෙනකොට ගොඩක් වෙලාවට දන්නේ නැති යෝගාවචකයෝ එක්කෝ ආයතන හුස්ම ගන්න හදනවා අර නොපෙනෙන දේ වඩා හොඳින් බැලීම සඳහා මේක වසක් වෙනවා. සම්පූර්ණයෙන්ම වැඩි ප්‍රතිපදාවක් වෙනවා. එහෙම වෙනකොට හිත සම්පූර්ණයෙන්ම ඇවිසින ගන්නවා. අර තුනී වේගන යන්නේ සම්පූර්ණයෙන් හැදියා වගේ. එහෙම නැත්නම් මේක නැති යෑම Taman පෙර කර අහුකල කර්මයක් නිසාද සීල නැති නිසාද මානසික රෝගයක්ද කියලා හිත ඇවිසින කරගන්න. මේ දෙකම මේම වළක්වන්න බෑ වෙනවමයි කවදාකවත් පළවෙනි සැරේම අපි තේරුම් ගන්නෙ නෑ මේ වෙච්චි වෙච්චි වෙච්චි වෙච්චි මේ එකක්වත් මගේ දෝෂයක් නෙමෙයි මේක තමයි මේක ස්වභාවය කියලා ඒක ප්‍රකෘති බව දැනගෙන ඒ ආනාපානය තවදුරටත් සිව් භාවයට යනකොට අල්ලනා හිත වඩා තව සිව් කරන්න ඕනේ කියලා හිත තැම්පත් වෙන ආකාරයට යමක් කළ යුතුද ඒක කරන්නේ. ඒක තමයි පස්සම්බණය කියලා. පස්සම්බණය කියන වචනේ සිංහල සංස්කෘතයෙන් මේ අපි අදහන්නේ පරවන්නේ තැම්පත් කරමින් තැම්පත් කරමින්. ඒක සංසුන් කරමින් සංසුන්ද කරමින්. හිඳවමින් හිඳවමින්. ඉතින් සංසිද්ධිය මේ සංසිද්ධිය නියන්නේ. ඒ කියන්නේ යෝගාවචරය ගන්න එකලස එnde end end end හරියට නියම ප්‍රමාණයේ වීර්ය හරිම එල්ලයක් කියන මෙන්න මේ කර්ම දෙක විචක්කය වීර්ය කියන දෙක තුන්තුන විදිහට දැන් ලකුණු කරනවා වගේ එnde end end සිහින පටන් ගන්නවා. මෙන්න මේ පස්සම්බයං කාය සංකාරං අසසාමි කිසිකති පස්සම්බයං කාය සංකාරම් පස්සදී සාමිති සික්කති කියන තැනට එනකොට සමහර වෙලාවට කඳේ ඇවිදින්න වගේ ඇඟ සහලවන්න පටන් ගන්නවා. මුලින්ම එකලසකට එන්න පටන් ගන්නවා. ඒ වගේම මේ මේක හිතේ මොහොතද නැත්නම් ඇත්තටම ආනාපානද කියන ප්‍රායෝගික දීහි හැකි අත්විඳිනදයක්ද කියන මට්ටමට යනකම් මේ දෙක අතර මේ අයියෙන් දෙපැත්තට ගන්න කමයක් කිචිකිචි ඉර වුණා වගේ මුදුවට තේරෙන්න පටන් ගන්නවා. නමුත් ඒත් එක්කම හොඳ තමන්න මනහල ධර්ම සාකච්ඡා කරලා ඉදිරියටම බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මුදුවට තේරෙනවා මේ ලෝකේ තියෙන කිසිම විශයක ශිල්පයක මෙන්න මේක උගන්වන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ සිවුම් වෙනකොට ඒක වැඩ වැඩි විශ්වාසයකින් වැඩි ශ්‍රද්ධාවකින් මේක අත නෑර ඒක දිගින් යන ගතිය තමයි අපේ පෞෂත්ව වෙන්නේ. නැත්නම් අපේ දක්ෂ භාවය වෙන්නේ, සුරුබෝලි භාවය වෙන්නේ. අන්නේ සඳහා එන්නේ එන්නේ එන්නේ අභියෝග අඩු කරමින් අත නෑර ගෙනියන්න පුළුවන් ගැතිය තමයි මෙතෙන්දි බෑ. ඉතින් මේ වෙනකොට සමහර වෙලාවට ප්‍රකෘති වශයෙන්ම හුස්ම තුනි වෙන්නේ ඉතිතිය. ඒක අමතරව තව එකක් වෙනවා. මේ අපි ඉස්සෙල්ලා ආස්වාදයක් ප්‍රසවාසයක් කියලා ගත්ත හුස්ම ඒ අර නැත්නම් පරක් අවස්ථාවේ පේන එක ආස්වාසයක් ඇතුලේ ආස්වාස රාශියක් තියෙනවා. ආස්වාස කියන්නේ පොකුරක් බව. ප්‍රස්වාස කියන්නේ පොකුරක් බව. සමූහයක් බව. ආස්වාස ආස්වාස රාශියක් තියෙනවා. එක එකක් එක එකක් බලනකොට ඒවා ලොකු අත්දැකීමක් දෙන්නේ. මේ පොතක් කොණ්ඩ පැත්තෙන් බලනකොට ඒක තනි කොහේක පොතේ නම මේක මුදල අත්ව ඔක්කොම තියෙනවා. නමුත් අනිත් පැත්තට බාම අනිත් පැත්තේ තියෙන පිටු රාශියක් එකතු වෙලා තමයි අර ගහකම අරන් දීලා තියෙන්නේ. ඒකත් පිටු පිටු පිටු පිටු පිටුලා බලනකොට අර කොහොමද පැත්තේ බලනවාගේ නෙවෙයි. මේ ආශ්‍රව ප්‍රසාරයේ දීර්ඝ වශයෙන් බලන අවස්ථාව පිටේ කොන්න පැත්තේ බලන අවස්ථාව අර පස්සම් බයන එනකන් සබ්බකාය පරිසංයේදී බලනකොට අනිත් පැත්තට පිටු පිටු පිටු පිටු වෙන් කරන්න හදනවා වගේ. තමන් හොඳ දක්ෂ නම් පිටිපිටේ වෙන් කරලා බලුවොත් ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. පිටපන්දේ සතේ නම තියෙනවා, කර්තෘ තියෙනවා, මුල තියෙනවා. ඒ තොරතුරු තියෙන නමුත් පිටිපිටේ කඩ කඩ බලන තරමට උනන්දු වැඩි කරගත්තොත් චිත්‍ර කොටක්ද, ගණන් කොටක්ද, අකුරු තියෙන කොටක්ද, ඉංග්‍රීසිද, සිංහලද, භාෂා මොකක්ද, විෂය මොකක්ද කියලා විස්තර රාශි ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ආනාපානයේ තුනී වෙන තුනී වෙන්න හොඳ ප්‍රණීත කරගත්ත සතියකින් හොඳ වීඩියෝකින් ඉඳලා හොඳට බලන්න හිටියොත් ඒක ආස්වාදයක තිය ආස්වාස රාශි රාශි තිබුණාට මේ සෑම දෙයක්ම අපි අත්විඳින්නේ ඒක ගණකමක් වශයෙන් උණුසුමක් වශයෙන් සිසිලසක් වශයෙන් කම්පනයක් වශයෙන් සංසලයක් වශයෙන් පිම්බීමක් වශයෙන් ඇකිලීමක් වශයෙන් කියලා ඒක පුංචි ඊට වැඩිය පුංචි විස්තර කැලේ වල කැඩෙන්න පටන් ගන්නවා ආස්වාසයක් කියන්නේ ඒක තනි දෙයක් නෑ. පොකුරක් තියෙන්නේ පොකුර අපි අත්දකින්නේ ඝනකමක් කුසුමක් සිසිලසක් අන්තයක් සංසලයක් වශයෙන් ඒක විස්තර විස්තර දකින්නකොට ආස්වාදයේ සහ ප්‍රස්වාසයේ දෙක අතර තියෙන වෙනස අදහාගන්න බැරි විදිහට සම වෙන්න පටන් ගන්නවා. එක එක කතරක තියෙන පුංචි කෑලි හොයාගෙන යනකොට අර මෙන්න ආස්වාසයේ සීතලයි ප්‍රස්වාසයේ උණුසුමයි වගේ අලුසුදු වෙනසක් තිබුණාද? අන්නේ වෙනස්කම් අතර තියෙන වෙනස බලන ඒකකේ පුංචිෙන් පුංචිෙන් බොහෝකට සමවරෙන් ප්‍රොටක්ට් කරනවා. ඒ නිසා යෝගාවදක ලේසි දුමනයකට එනවා දැන් ආනාපානෙ නැතිලයි කියන්නේ. ආසත් ප්‍රසාද දෙක අතර වෙනස නැති වෙනකොටම ලේසි දුමනයකට එනවා කම්මැලි කමට ආනාපානෙ නැතිලයි කියන්නේ. ඉතින් ඒකට අත්වචාරින් වාසල මතක් කරනවා ආනාපානයක් භවේ පුරා නැති වෙන පස්තනකදී මේ හිතන පහෙට ඉන්නේ කියලා හොර බලන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා අම්මගේ බඩේ ඉන්නකොට දරුවා ජීවත් වෙනකොට හුස්ම ගැනීමලා නැහැ. දැන් මවකසේ ඉන්නකොට නම් ආනාපානේ නැහැ. ඉතින් ගන්නට පස්සේ සම්පූර්ණ මනුස්සයා අපේ ඉන්නේ විදියට හුස්මක් නැහැ. ජීවත් ගියාට පස්සේ හුස්මක් නැහැ. ඉතින් ඒක. සතුත් අධ්‍යාන ගියාට පස්සේ හුස්මක් නැහැ. නිරෝධ සමාපත්තිය හුස්මක් නැහැ. ඒ නිසා අපි හිත කියනවා නම් දැන් හුස්ම නැතිවයි කියලා. ඒකට අභියෝග කරන්න කියනවා. එහෙනම් මම මගේ කුසලයේ තින්නේ බියට ඉන්නවද? එහෙම නැත්නම් මැරිලාද? එහෙම නැත්නම් චතුත් අධ්‍යානද? එහෙම නැත්නම් නිරෝධ සමාපත්තිය කියලා. ඒ සමහර ඒවා හිතනවා හැබැයි. සමහර හිතනවා භාවනා කරනකොට දැන් කෙලින්ම රෝවාන් වෙලා රහත් වෙලා නිරෝධ සමාපත්තියට තියාගිය කට්ටිය සම්බල දෙනවා මට. බොහොම ඒකේ තර මොකක් හරි හමා කරව ගන්නවා. මේක අභියෝග සඳහා දෙන පරීක්ෂණයක් විතරයි. මේ තාම මේ වතුරට බයිටි කරනත් විතරයි. ඉතින් යන්නේ වෙලාවේ වහන බන්නකට තේනවා මේ වෙලාවේදී හුස්ම දෙක අල්ලගන්න බැරි වුණාට නැතිලා නැති බව දැනගන්න මොකද්ද ලකුණ ජීවිතේ ඉස්සරහම තමයි මේ භවය කියන එක වෙන කියන එක ඉන්නවා කියන එක ඉඳගෙන ඉන්නවා කියන එක වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක ඒ අර හුස්මට වැඩිය යටි තලයක තියෙන. නැත්නම් හුස්ම කියන චිත්‍රය අතර තියෙන කැන්වස් එක වගේ. මේ නැත්නම් ඉන්නවා වෙනවා හිඳිනවා කියනක තේරෙනවා. අන්නේ හිඳීම තුළ තමයි වරක ආස්වාද අධ්‍යක්ෂණය වරක ප්‍රසආස අධ්‍යක්ෂණය වෙන්නේ. ආස්වාද ප්‍රසආදයේ කොච්චර වේලා ගියත් ඉන්නවා නැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. උඹගෙන ඉන්නවා හින්දා නෙමෙයි පටන් ගන්න. ඉතින් මේක සමාජලාට යෝගාවද කරන ගඟේ ගහන ඉන්න මිනිහට පිටු ගහන අවවරණක් වෙනවා වගේ භාවය අවබෝධ කරගෙන මම කියන්නේ කවුද කියලා අවබෝධ කර නිවන් දකින්න සැලසුම් කරන කෙනෙකුට නම් මේක සුබ නිමිතක් වෙනවා. නමුත් මේවනේ මෙපිට භාවනා කරන්නේ මතක ශක්තිය වැඩි කරන්න, රූප ලාවන්‍ය වැඩි කරන්න, රෝග සුව කරන්න වගේ කියන විකාර අදහස් විචාර මනුස්සයාට ඒක අසුබ ලක්ෂණක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා භාවනාවේදී අපේ පරමාර්ථ මොන නිරවුල් පැහැදිලි කරන අතුරු මාර්ග වලට වැටපත් යන්නේ. ඒ නිරවුල් නැති වුණොත් අපි ලාමක දෙයකට ඒ කියන්නේ නිවනේ මෙපිට තියෙන වෙන භවගාමී මොකක්ද දෙයකට අදහස් කරගෙන යන කෙනෙකුට නම් මේ විදිහට තමන්ගේ භවය දැකීම, ඉන්නාමව දැකීම සුබ නිමිත්තක්ම වෙන්නේ නැහැ. නිසා මෙතන බොහොම තීරණාත්මක සංඥාවක් අර නිලබඳ වළඳන එක මේ වගේ මොහා මේ පැත්තෙන් දැන්නා තේරෙනවා එහා පැත්තෙන් අහුවෙන්නේ නැද්ද කියන්න බෑ මොහා ඉන්නේ සාස්ත්‍ර ගණන කරනකොට ඒකත් නම් දාසයි ඌ හරියටම දන්නවා මේක නම් දැන්නේ මොකක් පණින්නේ දැද්දට පණින්නේ මෙන්න මෙතනින් කියලා අනිකොටම ඌ කුරේක ලකුණු දැක්කොත් මේ ලකුණු දැක්කොත් බොහොම ළඟතනක මොහා වැටයිදී අනිත් වගේ මෙතන කර්මස්ථානාචාරිවරයාට ඉගෙන බණ උගන්වන කමඨාන් දෙන කෙනාට ලොකු වගකීමක් වෙනවා. මෙන්න මෙතෙන් එහා පැත්තට මේ යෝගාවචරය ගැලවිච්ච පටේ ඉඳලා ඊගා පට ගලප ගන්න බැලට. හරි අමාරුයි. ඒක ඒකයි කියන්නේ වෙන කිසිම ශාස්ත්‍රයක ලෝකේ උගන්වන්නේ නැති ශිල්පයක් මෙතන වෙනවා කොහොම හරි. සිද්ධ වෙනවා මේ කිසි කෙනෙක්ගේ අතුදවක් නැතුව තමන්ම ඒක අපේක්ෂා කරලා මේ මහා මෙතනින් ගියාම ගලක් උඩින් යනවා ගලෙන් එහා පැත්තේ තියෙන දන හොයාගන්න මට වෙනවා කියලා බලාපොරොත්තු වෙනවාට එහා පැත්තට යන්න ගිහිල්ලා කුෂ්ම නෑම කියලා වුණා දුරට ඉත කලබල කරගන්න තුන ඉන්දර කතා ගන්න තේරුම් ආයෙසරයක් අන්න හුස්ම තේරෙන්න පටන් ගන්නවා මේ තේරෙනකොට බොහෝම කීකරු හුස්ම කීකරුයි ඇසිල්ලීමේ පිටේීමේ අතර වෙනස අල්ලන්න බැරි තරම් නමුත් ඇතුළේදී පිටුමේදී සමාකාර කම්පනයක් හෝ චංචලයක් හෝ ආලෝකයක් හෝ බරගතියක් හෝ මොකාකරි ධාතු ධාතු හතරේ ගුණයක් ධාතු හතරෙන් යම මාර්ගයෙන් තමයි මේ හුස්ම රැටෙන් පටන් ගන්නේ. ඒ නිසා යෝගාවතරට අමාරුයි අඳුන ගන්න බෑ. අර පරණ ඉදින්දලා දෙකෙන් පොතේ කියන්නේ නේද? ඒ නොබ්බරේ ඒ නමයි තියෙනවා නමුත් කාඩ් එකේ මොස් පොතේ වෙනස් කරලා වගේ මෙන්න මෙතන පොඩි පරිණාමයක් සිද්ධ වෙනවා මේ පරිණාමයේදී අපි කොච්චර භවගාමීද කියනවනම් අපි කොච්චර නැවත පුරු ගතිය පුරුදු ගතිය ගන්න කැමති වෙනවද කියනවනම් අපිට අර ගොරෝසු සම්මතියේ කියන ආකාරය දැක්කොත් අපිට කටක් ඇති වෙනවා ධාතු පැත්තට ගිය ගමන් අපේ හිස අන්ධබන්ද වෙන්න පටන් ගන්නවා මම මේක නෑ කියන්න උත්සාහ කරනවා. නමුත් ගුරුවරයාට සිද්ධ වෙනවා මෙන්න මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කායानुපස්සනාවට වේදනානුපස්සනාවට. එහෙම නැත්නම් රූප ධර්ම වල නාම ධර්ම වලට මාරු වෙනකොට මේ බලාන හිත එකම පරිණාමයකටපත් වෙනවා. ඒ සතාම හැවාරිනවා. අන්නේ වෙනස අපේක්ෂා කරගෙන ඒකට ලෑස්තිලා ගියොත් පමණක් ඒ යෝගාවචරයට රිලේ රේස් එක තියෙන මිනිස්සයා පළවෙනි එකන ලීඩ්යක් අරගෙන ඇවිල්ලා බැටන් එක බිම දාන්න නැතුව අනිත් එකනට මාරු කරනවා වගේ සාර්ථකත්වයේ ඉහළට දෙන්නට දෙන්න පුළුවන්. මෙතෙන් මේ බැටන් එක හැලුවොත් අනිවාර්යයෙන්ම ඊගාට පස්සේ මේක අවස්ථාව ගන්න. ඒ නිසා මෙන්න මේ පස්සම්බයන් කාය සංකාරම් කියන තැන ඉඳලා ඊගාවට තියෙන පීචිපස්සම්මේදී කියන වේදනානුපස්සන කොටසට මාරු වෙන තැන අර වගේ නිරපත බලන්ගෙන මහා පිටිපස්ස යනක මේ කතාව දැන් ආයන්තරාවක් දීලා බලාපොරොත්තු ලක්ෂෙන් ආකාශ දෙංගල අනිත් පැත්තේ එනවා වගේ උතුමාකාර ගැටලීමක් සිදු කරන්න වෙනවා. මේක හැමදම කරන්න ඕනේ. එක දවසක් දෙකක් එකවත් පස්සේ විශ්වාසයක් නැහැ කියලා. ඒ වගේම දක්ෂකමක් ඇති වෙනකොට හැමදාම කරන්න වෙනවා. මේක කියන්න පුළුවන් පැහැදිලිව භාවනා පරියන්ක සාර්ථක අසාර්ථකද කියන එක මැනින්නේ මෙන්න මෙතන. මෙතන ආවට ඉතින් එහා පැත්තට මේ සම්මතියේ පවතිනා උපමේ අතහැරලා පරමාර්ථ ධර්ම දිහාවට අපි සූදානම් කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට සාමාන්‍ය මතක් කරලා දෙන කාරණාවක් තමයි මේ යෝගාවචර නිින්ද යන දෙවිය කියනවනම් දැන් වාහක වෙලාවට කියනවා නිින්ද බයන් පිරිස නිින්ද කරන්නේ. ආස්වාසලාදී ආස්වාසය නැත්නම් ඇතුල් වෙනවා නැත්නම් ගන්නවා. ඉඳගෙන යන්නේ පිට වෙනවා ප්‍රස්වාදයේ හෙලනවා මොකක් හරි ගන්නවා හෙලනවා ඇතුල් වෙනවා පිට වෙනවා ආස්වාද ප්‍රස්වාද මොකද මෙතෙන් ගියාට පස්සේ අනිවාර්යෙන් දැස යෝගාවතරේක නම් මොන දෙනවා දැන් මේ පේන කම්පන චංචලේ කොහොමද මෙහෙම කරන්නේ ආස්වාදයේදී පේන කම්පනයන් චංචලයක් විදිහට ප්‍රස්වාදයේදී පේන කම්පනයන් චංචලයක් විදිහට ආස්වාදයෙන් පේන සහැල්ලුකමක් විදිහට ප්‍රසවාසයෙන් පේන සහැල්ලුකමක් විදිහට ආස්වාදයෙන් පේන්නේ ආලෝකයක් විදිහට ප්‍රසාරයෙන් පෙනෙන ආලෝකයක් විදිහට කියලා ඒ පේන ලකුණ දෙකම නියෝජනය කරන්න එකින් වෙයි පටන් කොහොමද මේක මේ නිරීක්ෂණය කරන්නේ මොකද හේතුව දේවල් වල තියෙන සූක්ෂමතාවය. නමුත් යම් වෙලාවකට යෝගාවචරයට තේරෙනවා ඊට ඉස්සර වෙලා මේ දේ වෙන්නේ ඉස්සර ගොරෝසු අවස්ථාවේදී මොනවා කියෙම නිකන් කටුවැලි පිටියකට මඩ පිටියකින් නමලා ගහුවා වගේ ගහනකොට අල්ලනවා. නැත්තම් කෝල්ල ගුලියකින් ගහුවාම වගේ මඩ මඩකන් විශ්යකට පිට අල්ලන ගැටයක් තියෙනවා. මෙතන යහට ගියාට පස්සේ මෙහෙ කරන්න මෙහෙ කරන්න රබර් බෝලකින් කරදර පැන්න ගැහුවා වගේ මොහොත සුදු පලාපයින් පටන් ගන්නවා. ඉතින් මේක බාධා කරන්න පටන් ගන්නවා. මෙහෙ කිරීම සත්‍ය කඩන ගැටයකට. සමාධියට බාධා කරන ගැටයකට. මේක ඒකට වේගාවකට හරියට අපහසුකටපත් වෙනවා. මෙතෙක් උදව් කරගෙන ආපාර මෙනෙහි කිරීම නැමැති උපකරණය නාහන නායතන ආහන ගැතියක් මායිම කරන දැක්කක් එනවා. අන්න මේක ආවියට අන්න දැකලා නැහැ තාම මේ නිවැරදි දෙයක් කමඨාන් සුද්ධ කරනකොට හරියට තමයි කියන්න පුළුවන් තරමේ පැහැදිලිව කමඨාන් දෙන ශිෂ්‍යෝ ප්‍රමේශුන් එනම් කාරණා වශයෙන් සුත ඥානය සඳහා වැඩියක් නැහැ. එහෙම වෙනවා නම් ඉන්නේ කලබල භාවය නැති හිතන සඳහා යෝගාවචරයට ගුරුවරයා මතක් කරනවා දැන් එනම් ආස්වාද ප්‍රසාර කියලා මෙනෙහි කරන්න එපා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. එකයි මුන්නමයි ඉන්නවයි කියලා මෙහෙ කරන්නේ. අර පෞද්ගලික නම් දෙක අයින් කරලා පොදු නමක් දෙනවා. මේ මෙහා පුරුදු කරනවා ඒ සම්මත ලෝකේ භාෂාවෙන් ඉඳලා පරමාර්ථ භාෂාවට යන්න. මේක අපි ගත්තොත් එහෙම දැන් අපි කතා කරන කියා ආනාපාන කායන ප්‍රශ්නාවනේ. අපි කතා කරන විදිහට එන්නේ දැක්සීම මෙහෙ කරන කියලා. ඒකයි දකින්නකොට මෙහෙ කරන කෙනා ඉදින්දා වැඩවලදී ඉස්සල්ලා මෙහෙ කරන්න කියන්නේ රූපයක් රූපයක් කියලා. අරමුණයි මෙනෙහි කරන්නේ ස්ත්‍රියවද පුරුෂයද කොළ පාටද කහ පාටද නිල් පාටද කියලා එහෙනම් මෙනෙහි කරන මෙනෙහි කරන ඉන්නකොට මෙයාගේ දක්ෂකම වැඩුණොත් දකින්න දකින්න රූපේ සම්මත නමංග මෙනෙහි කරද්ද එයාට තේරෙන පටන් අර ගන්නවා මේ දක්ෂකම තුලින් මේ රූප දැකීම සිදු වෙනකොට ඇහිම නැහැ ගඳ බැලීම රස බැලීම නැහැ ඒක නිසා ඒ දැකීම සිදු වෙන්නේ කියලා රූපයෙන් කරන්නේ මේ දැකීම නැමැති ක්‍රියාව කුළු ගන්න එකයි කියලා රූපමිනේ කිසිම වෙනකට දකින්න දකින්නයි කියලා මෙහෙ කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒකකොට මෙහෙ කිරීම සිදු වෙන්නේ බාහිර රූප අරමුණ මත නෙවෙයි චක්කු ප්‍රසාද මතයි. මෙහෙ කරන්නේ එළිය දෙයක් නෙවෙයි ඇතුළ දෙයකට එන්න පටන් ගන්නවා. චක්කු ප්‍රසාරය. ඊට පස්සේ මොනවාට මෙහෙ කිරීම දක්වන්න පස්සේ රූපයක් දක්වනවා කියන එකයි සද්දයක් අහනවා කියන එකයි ගඳ බලනවා කියන හේතම එක ආකාරයක මේ විඥානය නැමැති විලේ පහළ වෙන තරණ රංග මාලා බව. කන්තන සංසල බව තේරුම් ගත්තට පස්සේ දකින්න කොටත් අහන කොටත් ගඳ බලන කොටත් රස බලන කොටත් දිගටම නිකන් දැනීමක් තමයි මේ විශේෂණ වෙලා යන්නේ රූපයක් මාර්ගයෙන් සංකාන රූප බලනවම සත්‍යයක් මාර්ගයෙන් අහනවා වෙන ආදි වශයෙන් ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට සිද්ධ වෙනවා මේක කොයි ඉන්ද්‍රියෙන් පටන් ගත්තත් එකම දේ තමයි සිද්ධ වෙන්නේ මම සර්වඥාන්සේ දන්නවා ඇහැ තමයි කීකරු කරන්න අමාරුම දේ ඊට පස්සේ කන ඊට පස්සේ නාසය ඊට පස්සේ දිව ලේසිම දේ කය නිසායි මේ කායන ප්‍රශ්නාදී කියයි. මේ විදිහට දිනු කරගත්ත යෝගාවචරයට සම්පූර්ණ කරන්න ගියාම සක්මනේදී නාසිකාග්‍ර උලං කරලා වදිනා නෙවෙයි තේරෙන්නේ පය පාදේ දින වදින හැටි. අන්නම කරගෙන කරගෙන යනකොට ඇද්දේ අරගෙන යන්න කියන්නේ. උලං වදිනවා කුරු ශබ්ද ඇහෙනවා එයාට අවස්ථාවක් වෙනවා විශේෂයෙන්ම සක්මනේ කියලා නැමෙන හැරෙන වෙලාවේදී අර සක්මනේ ගියේ වම දකුණ අනු යන හැල්ම කැඩිලා රූප පේන්න පටන් ගන්නවා, ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකේ කැඩෙනවා. කැඩෙනකොට දකින්නවා, අහනවා, උලඟ වදිනවා ආදී දේවල් දක්ෂ යෝගාවතර මෙනෙහි කරන්න පටන් අරගත්තොත් මේ එක එක අර සාර්ථකව මෙනෙහි කිරීමයි වම දකුණ මෙනෙහි කිරීමයි දෙකෙන්ම එකම සමාන සතියක් එකම සමාන සමාධියක් එන්න පටන් ගන්නවා. එනිසා පරියන්කේදී රූපෙට පේන්නන් නැතුව සද්දාසන් නැතුව මේ සතිය පුදු කරාට ඒ උපදවාගත්ත සතියෙම සක්මනේදී ටිකක් අභියෝගතා නැද කරන්න ගියාට පස්සේ තේරෙනවා ඇහෙන් වුණත් කනෙන් වුණත් නාසයෙන් වුණත් දිවෙන් වුණත් කයෙන් වුණත් සිදුවෙන සෑම දෙයක්ම හරියටම එකේ ඉඳේ ඇහැට ඇහැට යන බලාගෙන ඉන්නකොට අපි බාහිර අවස්ථිතේ මේ සම්පූර්ණ හිත ක්‍රමයෙන් අවස්ථා තුනකින් ඇතුළට එන්න පටන් ගන්නවා නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපත්තිය තිබුණ හිත මේ කොයි ඉන්ද්‍රියම කරන්නේ වද දෙන එකයි. අපි කුප්පණ එකයි. කෙලෙසන එකයි. ඉන්සන් වල එකක් ගියා බොහෝ වෙලා බලනකොට තේරෙනවා මේ කෙලෙසන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මොනම දර්ශනයක්වත් බොහෝට බලනකොට ඒකෙන් ආසාව නැතිලා යන නිසා අදින අදින මේක තවත් අඩු කරුවොත් තවත් සංහිඳවුවොත් අදියට මේක මොකද වෙන්නේ කියලා බලනකොට අදියට යන්න යන්නක ප්‍රභාස්වර හිතේ කියන විශේෂී භාවයත් එදියට යන්න යන්න බාහිරින් ආපු ආගන්තුක උපක්‍රේෂ නිසා අපිට කලසෙන කෙලසෙන බවත් මේ වර්ණ විශේෂ භාවයට තමයි අපි මේ ගැටිකම් කරන්නේ කියන බවත් ඒ වර්ණ විශේෂ භාවය නැතිනම් ජීවිතයේ කිසිම අඩුවක් නොවන බවත් ඇත්ත වශයෙන්ම ආධ්‍යාත්මික පිළිමයක් ඇති වෙන බවත් මේ අන්තරාවාසී වීම ප්‍රබන්ධයට ගමන් කිරීම ආනාපාන දිගේ කායසසනය කරන්න පුළුවන් රූප දිගේ කරන්න පුළුවන් සද්ද දිගේ කරන්න පුළුවන් ගන්ධ දිගේ කරන්න පුළුවන් රස දිගේ කරන්න පුළුවන් අන්තිමට හිතේ හිතිවිලි දිගේ කරන්න පුළුවන් අන්නේ විචිත්‍ර වැඩ පිළිවෙලට පූර්විකාවක් තමයි මේ ආනාපාන සතියෙන් කරන්නේ නිසා ආනාපාන සතියෙන් මෙතෙන්ද ගියාට ඒ යෝගාවචරයට අනිවාර්යෙන්ම මේ ආනාපානේ සංසිඳිලා සත්‍ය සමාධිය ඍජුවලා මෙහෙම ගමන් කරනකොට පිටින් එන ශබ්ද වෙනකට වැඩි කැටි දෙන්න පටන් ගන්නවා. හැමේ මස් පිටින් නටන්න පටන් ගන්නවා. වස්තු වෙන්නා වගේ දැනෙන්න පටන් ගන්නවා. කුඹුතු වෙන්නා වගේ දැනෙන්න පටන් ගන්නවා. ස්වාමී පුංචි වේදනා මෙතෙක් කල තිබුණේ නෝ කවදාකවත් නැති වේදන තියෙනවා. ඒක හිතේ කියන දේවල් හැදෙන හැටි. හිතවිලි එක දිගට ගලනකොට තමයි හිතේට අර්ථයක් එන්නේ. නමුත් ඉස්සලා මේවා පුංචි පුංචි පුංචි පුංචි මේ ධම්මලක පුරුක්කක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒක අතන අර්ථ නැහැ. නමුත් ඒක බැලුවොත් ඒ පුරුක්කෝම පාට හැදලා ගහන හිතවිලි ගැටක් එන්න පටන් ගන්නවා. ඒකට අර්ථයක් තියෙනවා. ඒකට ඒක නතර වෙනවා. මේ විදිහට ආනාපානීය අර දුරට ප්‍රසංගණය සිදුවෙනකොට වේදනා, ශබ්ද, හිතිවිලි කියන දේවල් වල අපි නිහිතපු විශ්ේ කරකමක් ඇති වෙලා ඒක යන මූල ආරම්භ. යමක ඇතිවීම. ආරම්භක ලක්ෂණ තේනෝනේ ඇතිවීම තන්ට යන්නේ යන සිද්ධිය පාලනය කරන්න කියන විදිහ වැඩි. ඒක නිකන් සූදුවක් වගේ අහුවෙන පටන් ගන්නවා. තවත් මට පුළුවන් තවත් මේක විදිය මේකත් කඩා ගන්න පුළුවන් තැනට අල්ලන්න පුළුවන් නැහැ කියලා සත්පුරුෂයාට ඇති වෙන ගැම්ම ඉන්දෙන් ඉන්දෙන් සියුම් කරන ගැම්ම. අසත්පුරුෂයාට ඉච්චර ය아가න්න බැරි නිසා ඒ පුද්ගලයා ගොරෝසු දේවල් බලාපොරොත්තු වෙනවා කියන යසත්පුරුෂයෙක් වගේ මම මේ භාවිතා කරන්නේ සර්වඥාන්ති යාත්‍රකපලෙන් මිසක් කෙනෙකුගේ චරිතය හදන සඳහා නෙවෙයි. ඒ නිසා හික්ම කියන්නේ කාය වචන දෙකේ හික්මන සීලයට වඩා ඉතාම ගැඹුරු ඉන්ද්‍රිය සංවරයකට පාර කැපෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ සිද්ධිය පටන් ගන්නකොටම අල්ලා ගන්න අපි දිනුවා. සිද්ධිය කුරුල්ලෙන් දැරලා අල්ලගත්තොත් අපි කරාට අපි දාස භාවයට පත් වෙනවා වාල් භාවයට පත් මේ ආනපානය කරන හුස්මෙන් අල්ලන ඉතාම හුස්ම පටන් ගන්න තැනට යනකම් මුලට මුලට මුලට ගෙනියලා බලනකොට මේ මාර්ගයෙන් රූප දිහා බලන හැටි ශබ්ද ගැන අහන හැටි ආදී ඉතාම ගැඹුරු මට්ටමට යනකොට නිවනන පෙර සංසාරේ ප්‍රාර්ථනා කරන ආවේ ලොකු මොහොතියාවක් කිරිගහක් මදයක් ගොඩයක් ඕජාවක් තේරෙන පටන් ගන්නවා. මේකට අපි කියනවා ධර්ම ඕජාව කියලා. ඕනම අරමුණක මේ ධර්මෝජාව තියෙනවා. සංගත කරනකොට හැමතැනම තොටු පොළවල් නෑ. බහින තොටවල් තියෙනවා. ඒ තොටෙන් තමයි බහින්නේ ගන්න බුද්ධිය. ඒ වගේ සර්වඥාන්සේ ආනාපාන බෙන්දදී තියෙන තොටු පොළක් වශයෙන් මිස ඒකම නෙවෙයි ඒකම තර. ඕන තැනකින් දැසොත් එකයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ධර්මන්ට යනකොට මේ ආනාපාන නැති කරගත ඒකලස රූප බැලීම විශ්ේ සද්දයෙන් කරේ සිදු වෙනවා. මේක ඊටත් වඩා පැතිරීමක් තමයි එතනදා කටයුතු කරනකොට ඇති තාග්ගුරට මේ සතිය පිටවන පටන් අරගත්තොත් අර සක්මණේ ඇතිවෙච්ච සතිය ශක්ති ප්‍රමාණයට එදින්දාට සමාන පැයක් දෙකක් වගේ වෙනකට වඩා සතියෙන් ගත කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. සතිය වැඩි නම් සිද්ධිය තමයි ස්වාමිච්චක් ඇති. සතිය අඩු නම් සිද්ධිය තමයි දාස භාවයට පත් කරගන්න. අපි කෙලෙස් වලට දාසය බවටපත් වෙනවා. ඒක නිසා ඉන්නේ දායක භාවයට පස්සෙන් කරන්න දෙයක් නෑ. ඉච්ඡ සති සමාධි කියන ක්‍රමයේ නෙවෙයි නම් වඩන්නේ. මේ සති සමාධි ක්‍රමයෙන් වඩනකොට සති සමාධි වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න සිද්ධියේ මුල දකින්න දකින්න දකින්න අපිව පාන්නේ කරනකොට මෙවැනි ක්‍රමයක් හොයාගත් බුදුහාමුදුරු කියන්නේ කවුද කියන එක මේ සාමාන්‍යයෙන් ප්‍රසාද සද්ධාවෙන් නෙමෙයි අපි අඳුරගන්නේ මහන්සිය හිතේ ප්‍රධාන විද්‍යාත්මක බව යමක් අලුතින් හිතන්න ශක්තියක් තිබුණා කෙනෙක් බව හේතුදී හරියුණ උන්වහන්සේ ප්‍රයෝජන ගත කෙනෙක් බව ඒ දැක්ක විශේෂ ඥානය මහා කරුණාවෙන් ඉතාමත්ම අසීරුව මේ අවුරුදු 2000 ගණනක් පවතින දේශනා කරන කෙනෙක් බව කියනකොට අර බුදුම මෙද්දකමක් එන්න පටන් ගන්නවා. මේ ධර්ම ඕජාව දැනසි ගමනට තමයි නැත්නම් ධර්ම වැටහිච්ච ගමනට තමයි බුදුන් දකින්න පුළුවන්. ඉතින් අපි අර කාම ප්‍රශ්න ඉතාම සියුම් මට්ටමට යන්නේ යන්නේ යන්නේ අපිට තේරෙනවා බුද්ධ ජනනාංශගේ පණිවිඩය කවදාකවත් කාලයට අහු වෙලා වයසට යන එකක් නෙවෙයි. පිළිම වෙන જાතිකක් නෙවෙයි සංනිකර කහචාල දෙකකට කැඩුවා වගේ පණ කියන දෙයක්. ඒ වගේ උන්වහන්සේ ඉන්දියාවේ මධ්‍යම දේශෙන්වල දේශනා කරපු නිසා අපි කල්පතුන්වක් අපි නැත්තම් පරදේශකාරයෝ කියලා අපිට අවලංගු ගතියකුත් නැහැ. ඕනම කෙනෙකුට අල්ලන්න. ඒ අල්ලනකොට වැටහෙන්නේ නැහැ. හරියට මේ අඩිය කියන සතිය සමාධිය අත ගන්න මේ සර්වඥාන්සෙත් එක ගෝපනාරාමයේ එකට ඉන්නා වගේ ඒ කහල පරසරේ පන්නලා යනවා. දේශ පරසරේ හැතැම්ම ගණන් පන්නලා ගිහිල්ලා ඒ සම්බුදුම සම්බන්ධ වෙන ගැටයක් එන්න පටන් ගන්නවා. ඒක තමයි අධිකාර ඒ රසකු හීලය අපි දීපු දාන අපි මේ මුලින් මුලින් වැඩි වැඩි කරන මේ භාවනාව මොනම තාලකින්වත් මේකෙන් තොරව අපිට ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ වැරදි ටිකේ තියෙන වටිනාකම තමන් වැරද්ද කරද්දී හරි මේ ගත්ත ප්‍රයත්නයේ තියෙන වටිනාකම තේරෙන්නේ අර හරි ප්‍රතිඵල එන්න පටන් ගන්නකොට තමයි. මොකද ඒ ඔය කියන විදිහට හරි ප්‍රතිඵල සිද්ධි බන්දේසික කියලා යාකක් පිළ කරනවා කියන්නේ ගොඩාක් දුෂ්කරතාවලට යන්නේ. නමුත් අද ඉවරාගත කාලයේ ප්‍රතිඵල සීමාව දැනනවා කියන නිසා මම මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අනිත් දවසේ බලමු ඒ වේදනානුපස්සනා කොටසට සම්බන්ධ ආනාපානෙ එතකොට මේ ගමන් කරපතේ විගේම ඉදිරියට යනකොට මොනවද හම්බෙන දුෂ්කරතා මොනවද හම්බෙන පහසුතා කියලා දැනගත්තාම තමයි දැනට ලැබිලා තියෙන භාවනාවේ අධ්‍යක්ෂමුත් මේකට කල්පා බැලීමේ ඉදිරියක් තව දහයක් වුණා නම් නැත්නම් සුරතන්දර පාලුණා නම් ඒක තමයි මේ ධර්ම දේශනාව බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා උනන්දුවෙන් ආගලයට සිල් දනාගෙන ඒ කරගෙන යන වැඩ තව ඍජුව තව සද්ධාවකින් තව අදිෂ්ඨාන ශක්තිය නිදේල කරගෙන යන්න මේ ධර්ම කාරණාවල සම්බන්ධ ප්‍රායෝගික කොටස් ආද මුල් ධර්ම කොටස් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අද තනියම ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිය දිනාටම සැලසීමතාව වේවා කියන ප්‍රාර්ථනාව මේකද නීචාන වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකර ධම්මජීව සෝන්සාරයන් වහන්සේ